ඒ ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යෝවද තම්බව ගාථාවේදී රෝමනුජේසුවේ කියන්නේ කතා කරන මිනිසුන් අතර කියලා විශේෂණ පදයක් එතෙන්ට දාලා තියෙන්නේ ඇයි හඳුනේ. එතන ඒ එහෙම නොකියුවද එතන ඇත්තටම ගැටලුවක්ද එහෙම නැත්නම් ඒක කියන්න පහසුව හෝ වෙන විශේෂත්වයක් හින්දාද? ඇත්තට මෙතන කතා කරන මිනිසුන් කියලා කියන්නේ නිකම්ම දේවල් කතා කරන අය නෙමෙයි මේ දහම පවසන අය අතර කියන එකයි ඒකේ අර්ථය ගත යුත්තේ. දහම පවසන අය යෝ වදතං පවරෝ මුනිජේසු. එතකොට ඒ මුනීන්ද්‍රයන් වහන්සේ යම් කෙනෙක් ලෝකයට යමක් පවසනවා යම් ඒ කියන්නේ කතා කරන්න කතා කරන්න පුළුවන් මිනිස්සු හැම හැම දෙනාම කතා කරන්නේ ධර්මය නෙමෙයිනේ ඒගොල්ලෝ ඕපදූප කතා කරනවා මුසාවාද කියනවා සම්පප්පලාප කියනවා පිසුන වාච කියනවා පරුස වාච කියනවා ඔය විදිහට කතාව තුළ ලෝකෙට යහපතක්ම නෙමෙයි ඊළඟට දහම කියා දෙන අය අතරත් ඒ නිවැරදි සද්ධර්මය කියා දෙන අයම නෙමෙයි අපට හමු එනිසා යමෙක් කතා කරනවා නම් යමෙක් ධර්මය කියා දෙනවා නම් ඒ අය අතර උසස්ම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් ඒකයි ඒකේ අර්ථය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ හිටියන්නේ ගොඩක් ශාස්ත්‍රූන්වරු විවිධාකාර ධර්ම කියන ඒ සියලුම දෙනා අතර අසස් කියන එකයි කියන්නේ යමක් පවසන අය ඉන්නවා නම් යම් යම් යමක් කියලා හිතන ඒතකොට ගන්නෙ මොනවා හරි කියන අය ඉතින් කොහොමත් උසස් නැහනේ. ඒතර දහම කියලා හරි මොන මොනවා හරි කියනවා නම් ඒ අය අතර මේ ස්වාක්කාත වූ නෛර්යානක වූ මේ ධහම කියන තථාගතයන් වහන්සේ තමයි වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං අවසරයි.